ඉතින් අපිට තිබුණු කාලේ හැටියට අපිට පුළුවන් උපරිමේ තමයි අපි කරේ. ඉතින් අපි අපි අනික් තරඟ නම් එච්චර ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් අර සිංගප්පූර් මැච් එක දිනා ගන්න පුළුවන්යි කියලා ලොකු හැඟුමකින් තමයි හිටියේ. ඒක අර පෙරදිච්ච එක තමයි අපිට කනගාටු. අනික් වනම් ඉතින් ලෝකේ සූරයින් පහ හය හත වගේ අයනේ අපිට හම්බ වුණේ තරඟ වලට. ඒ නිසා ඉතින් ළමයි හැමෝම උපරිමේ සෙල්ලම් කරලා තියෙනවා.